සම්මා සම්බුද්දස්ස සද්ධාතේ තථාගතස්ස බෝධිති සද්ධාවන්ත කාරුණික පින්නතුනි අද පින්නතුල්ලාට අපේ මේ ධර්ම දේශනාව තුළින් කියලා දෙන්නේ මේ තථාගත ධර්මයේ තුළින් අපේ ජීවිතයට ධර්ම ආරක්ෂාව හදාගන්න පිළිවෙල තමයි මේ දේශනාව තුළින් අද පින්නතුන්ලාට අපි කියලා දෙන්නේ. අපි හැමෝම කැමති අපේ ජීවිතයට ධර්ම ආරක්ෂාව සලසා ගන්නට. ධර්මයෙන් ආරක්ෂාව පිළිසරණ කියලා කියන්නේ පින්නතුනි ඒක අපට අත්‍යවශ්‍ය දෙයක්. නොඑක් දේවල් වලින් අපි පිළිසරණ ආරක්ෂාව ලබනවා. හැබැයි ධර්මයෙන් ආරක්ෂාව ලැබුවේ නැත්නම් අපිට විශාල විපත්තියක් ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට දේශනා කළේ වෙන කිසිම දෙයක් නෙවෙයි උන්වහන්සේ වදාළේ ඡන්ද රාගය දුරු කරන්න කියන එක. සෑම අනුශාසනාවක්ම ගත්තාම හොඳට තේරෙනවා තථාගතයන් වහන්සේ ඉගැන්වුවේ මේ ඡන්ද රාගය දුරු කරන්න. ඡන්දේ කියන්නේ කවුරුත් දන්නවා කැමැත්ත. රාගය කියලා කියන්නේ බැඳීම. එහෙමනම් අපි හැමදෙනාම කැමැත්තෙන්මයි මේ හැම දෙයකටම බැඳිලා ඉන්නේ. කැමැත්තෙන්ම බැඳිලා ඉන්න නිසා තමයි අපිට ටිකක් ගලවන්න අමාරු. අකමැත්තෙන් බැඳිලා ඉන්නවා නම් ඕනම දෙයක් ගලවන්න පුළුවන්. එහෙමනම් අපි මේ අනවරාග්ත ගමන යන්නේ කැමැත්තෙන්ම බැඳිලා ඉන්න නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකක් පිළිබඳව තියෙන තණ්හාගයද දුරු කරන්න කිව්වේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තණ්හාගය. පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තණ්හාගය දුරු කරන්න කිව්වේ මේ පංච උපාදානස්කන්ධයේ තියෙන අනිත්‍යතාදී ලක්ෂණ නිසා මේවා විපරිණාමයටපත් වෙනකොට අපි ශෝකයට වැළපීමට ඒ වගේම නොයෙක් සංతాප වලට අපිපත් වෙනවා. මෙන්න මේ කොටින්ම කිව්වොත් මහා දුකකට අපි භාජනය වෙනවා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාලේ මේ පංච උපාදානස්කන්ධයට තියෙන ඡන්ද රාගය දුරු කළොත් සියල්ලෙන්ම නිදහස් වුණා කියලා උන්වහන්සේ වදාළේ ඒකයි. එහෙමනම් මේ ගමන යන්නට පින්නතුනේ අපිට එකපාරම පුළුවන් කමක් නැහැ. ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕන. එහෙම එකපාරම අපට යන්න පුළුවන් නම් තථාගතයන් වහන්සේ 84000ක් ධර්මස්කන්ධය දේශනා කරන්නේ නැහැ. එහෙනම් කෙටියෙන්ම උන්වහන්සේ වදාරනවා මොකක්වත් නෙවෙයි කරන්න තියෙන්නේ චන්දරාගය දුරු කිරීම පමණයි කියලා උන්වහන්සේ දේශනාව නවත්තනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ ශාල විශාල ධර්ම කොටාසයක් දේශනා කළේ උන්වහන්සේ දන්නවා එහෙම චන්දරාගේ දුරු කරන්න කියලා කිව්වට ඒක එකපාරම අපිට දුරු කරන්න පුළුවන් කම නැහැ. මොකද අනවරාග්‍ර ගමනක් අපි එන්නේ. කෙලවරක් නැති ගමනක්. මේ ගමනේ ආරම්භක කෙලවර මෙන්න මෙතනයි කියලා හොයන්න බෑ. මෙන්න මෙතනින් ආරම්භ වුණා කියලා කාටවත් කියන්න බෑ. ඉතින් එහෙමනම් පින්නතුනේ ඒ වගේ ගමනක් එන අපට එක ජීවිතයක මේ ධර්මයේ මුණ ගැහුණයි කියලා සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට දාන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි පියවරෙන් පියවර පියවරෙන් පියවර තමයි මේ ධර්ම ඉස්සරහට යන්න ඕන. එහෙමනම් අපේ ප්‍රධානම ඉලක්කය තමයි අපි අපායට එන්නේ කියන ඉලක්කය අපි හැමදෙනාටම තියෙන්න ඕන. ඊළඟට අපි සුගතිගාමී වෙනවා කියන ඉලක්කය අපට තියෙන්න ඕන. ඊළඟ ඉලක්කය තමයි කෙසේ හෝ නිවන් අවබෝධ කරගන්නවා කියන ඉලක්කය තියෙන්න ඕන. එහෙමනම් මේ ඉලක්ක සපුරා ගන්නට අපි මේ ධර්ම අපේ ජීවිතයට පිළිසරණ කරගන්න විදිහ ඉගෙන ගැනීම හරියම වටිනවා. මේ කවුරුත් කැමතිනේ ධර්ම ආරක්ෂාව ලබන්න නේද? අපේ ජීවිතයේ ධර්මයෙන් ආරක්ෂාව ලබා ගන්න අපි කැමතියි. එහෙමනම් මේ දේශනාව තමන්ගේ ජීවිතයට ගලපගත්තොත් අනිවාර්යෙන්ම අපායෙන් ගැලවෙන්න පුළුවන්. පින්නතුල අහලා තියෙන්නේ සෝතාපන්න වෙනකන් අපායෙන් ගැලවෙන්න බෑ කියන එක. ඒක ඇත්ත. නමුත් මේ ධර්ම කාරණා ටික අපේ ජීවිතයට ගලපගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ කාන්තෙන් යාත අපායෙන් ගැලවෙන්න පුළුවන්. එහෙනම් දැන් අපි බලමු කාලයේ පමණින් මොනවද මේ ධර්ම කාරණා ටික කියලා. විශේෂයෙන්ම පින්නතුනේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මයේ කියලා දෙනකොට පුදුම විදිහට තේරෙන භාෂාවෙන් තමයි කතා කරලා තියෙන්නේ. 아무තු අපග්‍රංශයක් මේ ධර්මයේ තුර නැහැ. උන්වහන්සේ මේ ගාම්භීර ධර්මය සත්වයන්ට කියා දෙනකොට එක එක දේවල් උපමා කරලා තියෙනවා. තථාගතයන් වහන්සේ මේ දේශනාවේදී උපමාවට ගන්න නගරයක්. නගරයක් කියලා කියන්නේ මේ මෙගාලු නගරේ, මාතර නගරේ වගේ නගරයක් නෙවෙයි. රජ කෙනෙකුට අයිති විජිතයක්. කියන්නේ රාජ්‍යයක්. රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජ කෙනෙක් කරුණු හතකින් දක්ෂ වෙන්නට ඕනේ මේ රාජ්‍ය ආරක්ෂා කරගන්න. පළවෙනි කාරණේ තමයි ඒ රජුරුව දක්ෂ වෙන්නට ඕන. ඒ රජුරන්ට හැකියාවක් තියෙන්න ඕන ඒක රාජ්‍යයක් කියලා හඳුනා ගන්නට අනිත් අයට සලස්වන්න. ඒ සඳහා ඒ රාජ්‍යය තුල තියෙන්න ඕනේ ඒචිකා ස්තම්භයක්. ඒචිකා ස්තම්භය කියලා කියන්නේ ඉස්සර රාජ්‍යවල අපේ රට නම් මුහුදෙන් වට වෙලයි තියෙන්නේ. සමහර රාජ්‍යයන් තියෙනවා ගොඩබිමෙන් තමයි ඒවා වෙනස් වෙන්නේ. ඒ රාජ්‍යයකට ඒක රාජ්‍යයක් කියලා හඳුනා ගන්නට ලොකු ගල් කණුවක්. ඒ කියන්නේ ඉන්ද්‍රකීලයක් වගේ. ඉන්ද්‍රකීලය කියලා කියන්නේ පින්න තුනේ ඒක අඩි 20ක් උසයි නම් මම මේ උදාහරණයක් කියන්නේ ඊට වඩා උස වෙන්න ඇති. අඩි 20ක් උසයි නම් අඩි 10ක් පොළොවට බස්සලා තියෙනවා. ඒකට ඒක හෙල්ලෙන්නේ නැහැ මොනම හුලඟකටවත්. අන්න ඒ වගේ උස ගල් කණුවක් තියෙන්න ඕන කියනවා. ඒකේ තේරුම තමයි ඒ රාජ්‍යයට අයිති කොඩිය, දජය දාන්න හොඳ ගල් කණුවක් තියෙන්න ඕන. මේක පළවෙනි එක. දෙවැනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ රාජ්‍ය වටේට පරිකා. පරිකාව කියලා කියන්නේ දියාගලක් තියෙන්න ඕන. දියාගලක් තියෙනකොට සාමාන්‍ය මේ රාජ්‍ය එකපාරම හතුරෙකුට ආක්‍රමණය කරන්න බෑ. දැන් පින්නතුලට අත්දැකීම් ඇති පසුගිය කාලේ අපේ රටේ යුද්ධයක් තිබුණා. ඒ යුද්ධයක් තිබිච්ච වෙලාවේ ඒ සතුරන්ගේ ගමන වළක්වන්න ඒ හමුදාවන් විශාල දියාගල් කැපුවා. ඒ මොකද හතුරාට එක පාරට මේ රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජ කෙනෙක් තමන්ගේ රාජ්‍ය වටේට ගැඹුරු පළල් දියාගලක් සකස් කරන්න ඕන. තුන්වෙනි කාරණය තමයි අනුපරයාය පත. මේ රාජ්‍ය වටේට පාරක් තියෙන්න ඕන. වාහනයක් යන ඒ කාලේ නම් අස්වකරත්තයක්. ඒකේ තේරුම තමයි රාජ්‍ය වටේටම පාරක් තියෙනකොට රට ඇතුලේ ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේම බාහිර ප්‍රශ්න තියෙනවා නම් මොන හරි කුමන්ත්‍රණ සිද්ධ වෙනවා නම් නිතර දෙවේලේ හොඳ මාර්ගයක් තියෙනවා නම් රාජතාන්ත්‍රිකයන්ට ඒ පාරේ එහාට මෙහාට යන්න පුළුවන්. එහෙමනම් ආරක්ෂාවට ඒක හරි වටිනවා. අර දියාගලෙන් එහා පැත්තේ රට වටේටම පාරක් තියෙන්න ඕන. ඒක තුන්වෙනි එක. හතරවෙනි කාරණය තමයි ආල්දම් සම්නිසිතං. ඒ කියන්නේ හොඳ අවිගබඩාවක් තියෙන්න ඕන. අවිගබඩාවක් තිබුණ නැත්නම් සතුරු ආක්‍රමණයක් ආවොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න විදිහක් නැහැ. එහෙමනම් යටත් වෙන්න සිද්ධ වෙනවා. රජ්ජුරුව සතු වෙන්න ඕන හොඳ අවිගබඩාවක්. ඒක හතරවෙනි කාරණය. පස්වෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා බහු බලකායෝ හොඳ බලකායක් ඉන්න ඕන. ආයුධ තිබුණට වැඩක් නැහැ නේද? ඒ කාලේ කියන්නේ චතුරංගනී සේනාව. අද නම් ඔය යුද හමුදාව ගුවන් නාවික ඔය වගේ ආරක්ෂක බලමුළු තියෙන්න ඕන ඒ වගේ විශාල පිරිසක් ඉන්න ඕන අදට උනත් ලෝකේ නොඑක් රාජ්‍යයන් Taman ප්‍රබලයි කියලා පෙන්වන්නේ හමුදාවේ තියෙන විශාලත්වය අනුව ඒ වගේ මේ ආයු ආයුධවල තියෙන විශාලත්වය අනුව තථාගතයන් වහන්සේට මේ රටවල් රකින්න මේ අවිගබඩා දිනු කරන්න කියන එක නෙවෙයි මේ උන්වහන්සේ වදාළ මේක උපමාවක්. උන්වහන්සේ වදාළ රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජු කෙනෙක් සතු වෙන්න ඕන ගුණාංග. ඊළඟට පින්නතුන්නේ හයවෙනි කාරණේ තමයි දෝආරිකෝ. දෝආරිකෝ කියලා කියන්නේ දක්ෂ දොරටු පාලකෙක් ඉන්න ඕන. ඒ කාලේ රාජ්‍යන්ගේ ස්වභාවය තමයි ඒ දොරටුවෙන් තමයි අතුල් වෙන්නේ පිට වෙන්නේ. ඒ දොරටුවේ ඉන්න දොරටු පාලයා දක්ෂ නැත්නම් එයා මෝඩ නම් ඕනම සතුරෙකුට එතනින්ම ඇතුළට යන්න පුළුවන්. හැබැයි ඒ කාලේ ওই ආරක්ෂක අංශවල ඉන්න අයට පුදුම ඉවක් තියෙනවා. දැක්ක ගමන් තේරෙනවා මෙයා හතුරෙක්, මෙයා මිතුරෙක් කියලා. අන්න ඒ වගේ බොහෝම දක්ෂ ඉවක් තියෙන ඥානවන්ත දොරටුපාලකෙක් ඉන්න ඕන. අවසාන එක තමයි ප්‍රාකාරේන. රට වටේටම ප්‍රාකාරයක් තියෙනවා නම් ඒක වඩාත් හොඳයි කියනවා. එතකොට දැන් මේ කාරණා ටික පින්නතුලට පැහැදිලි මෙතන හතක් කියවුණා. ගල් කණුවක් තියෙන්න ඕන, දියාගලක් තියෙන්න ඕන, රට වටේට පාරක් තියෙන්න ඕන. අරුගබඩාවක් තියෙන්න ඕන, හොඳ බලකායක් ඉන්නට ඕන. දක්ෂ ප්‍රබල දොරටු පාලකයෙක් ඉන්න ඕනේ. ඒ වගේම රට වටේට ප්‍රාකාරයක් තියෙන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारण ඔය බාහිර කරුණු. හැබැයි අභ්‍යන්තර කරුණු හතරකුත් තව තියෙනවා. අභ්‍යන්තරික කරුණු හතර තමයි ද මේ කරුණු හතර සම්පූර්ණ නම් ආරක්ෂිත රාජ්‍යයක්. හැබැයි පරිපූර්ණ ආරක්ෂිත රාජ්‍යයක් වෙන්න. රජුරුවන්ගේ රාජ්‍යයක් බවට පත් වෙන්න තවත් කරුණු හතරක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ කරුණු හතර තමයි මේ රාජ්‍ය ඇතුලේ ජලය තියෙන්න ඕන. වතුර තියෙන්න ඕන. දැන් රට වටේට මහා ආරක්ෂාවක් දාගත්තත් වැඩක් නැහැ. ඇතුලේ ඉන්න මිනිස්සුන්ට වතුර නැත්තම්. මොකද වතුර අත්‍යවශ්‍ය දෙයක්. ඊළඟට ධාන්‍ය තියෙන්න ඕන. දැන් මිනිස්සුන්ගේ ප්‍රධාන දේ තමයි ආහාරය දාහන්නේ ප්‍රධානව. මාංශ භක්ෂණය නෙවෙයිනේ. එහෙමනම් ඒවා ගබඩා කරලා තියෙන්න ඕන. ඊළඟට පින්නතුනේ අපරන්ත භෝග වගේ දේවල් අපරන්ත භෝග කියලා කියන්නේ ඉතින් ඔය මුං මෑ ආදි දේවල් තියෙන්න ඕන. ඒකටම ඔය ගවයන් තවච්ච කරන තුන, තර වගේ දේවලුත් තියෙන්න ඕන. ඒ ඔක්කොම කරුණු තුනක්. අවසාන කාරණේ තමයි මනා සෞඛ්‍ය සේවයක් තියෙන්න ඕන. හොඳ සෞඛ්‍ය සේවයක් තිබුණ නැත්නම් වසංගතයක් આવොත් ඔක්කොම ඉවරයි. වගේ යුද්ධකදී මොනවා හරි තුවාල වුණොත් ප්‍රතිකාර කරන්න ක්‍රමවේදයක් නැහැ. බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ දැක්ම උන්වහන්සේ හැමදේම දන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික මතක් කරලා භික්ෂුන් වහන්සේලාට වදාරනවා මහණෙනි මට මේ රාජ්‍යයක් ආරක්ෂා කරගන්න විදිය කියන්න නෙවෙයි ඕන උනේ ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න විදිය. මම හිතනවා මෙතන ඉන්න හැම දිනාටම මේ දේශනාව 100ට 100ක්ම ප්‍රයෝජනවත් වෙනවා. මොකද අපි හැමෝම මොන දේ කළත් බොහෝම ටික කාලෙකින් අපි මරණයටපත් වෙනවා. ඒක අපට සක්සුදක් වගේ පැහැදිලි. ඒකෙත් පින්නතුනේ අපිට කාලවකවානුවක් එහෙම කියන්න බෑනේ. අවුරුදු 80ෙන් මැරෙනවා 90ෙන් මැරෙනවා එහෙම එකක් නෑ. මොන වෙලාවෙ අපේ මරණය සිද්ධ වෙයිද කියලා අපිට කාටවත් කියන්න පුළුවන් කමකුත් නෑ. එහෙමනම් ඒ වගේ අවිනිශ්චිත ජීවිතයක් ගත කරන අපට මේ ධර්මයේ මොන තරම් වටිනවද? එහෙමනම් අපේ ජීවිතයට ධර්මයෙන් පිළිසරණ ආරක්ෂාව හදාගන්න අංක 1ට අවශ්‍ය කරන්නේ පින්නතුනේ රාජ්‍යයක් නම් ගල් කණුවක් කිව්වා. හැබැයි ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අත්‍යවශ්‍ය දේ තමයි ශ්‍රද්ධාව. දැන් බලන්න මේ ධර්මදිනේ සිහිපත් කරගෙන දැන් අද මේ ධර්ම දානමේ පින්කමක් සිදු කරනවා. දැන් පින්නතුනි ශ්‍රද්ධාව නොතිබුණා නම් කීයටවත් මේක කෙරෙන්නේ නැහැ. එහෙනම් වෙනත් සාමාන්‍යයෙන් දෙයක් තමයි ඔය ලෝකේ හැමෝම කරන දෙයක් තමයි කරන්නේ. ශ්‍රද්ධාව යම් කිසි මට්ටමකට තියෙන නිසා තමයි අද මේ විදිහේ පින්කම සංවිධානය කරගෙන මේ සිද්ධ කරන්නේ. එහෙමනම් මේ ශ්‍රද්ධාව නැතුව අපට ගමනක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ සද්ධා බීජං. සද්ධාව කියලා කියන්නේ බීජයක්. දැන් බලන්න බීජයක් නැතුව පැලයක් හැදෙනවද? නෑනේ. පැලයක් හැදෙන්න නම් බීජයක් තියෙන්න ඕන. එහෙමනම් මේ සද්ධාව කියන එක හරියම වටින දෙයක්. සද්ධාව කෙනෙකුට මේ බලෙන් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. සද්ධාව ඇති වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව අපට ලොකු ප්‍රසාදයක් ඇති වෙන්න ඕනේ. ඉතින් අවබෝධයේ පිළිබඳව ප්‍රසාදයක් ඇති වෙන්න නම් නිකන් උඩ බලාගෙන හිටියට හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපි කොහොමද තේරුම් ගන්නේ? බණ ඇසීමෙන්, ධර්මය කියවීමෙන්, ඊළඟට ධර්ම සාකච්ඡා කිරීමෙන් ධර්මයේ පිළිබඳව තියෙන ගැටලු निराකරණය කර ගැනීමෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව අපට ප්‍රසාදයක් ඇති වෙන්නේ. එහෙමනම් මේ ධර්මයේ හරි පුදුම දෙයක්. මේ ධර්මයට ප්‍රවේශ වෙච්ච ඕනම කෙනෙක් දන්නවා ධර්මයේ හරියට ඉගෙන ගන්න ඉගෙන ගන්න පින්නතුනි සද්ධාව වැඩි වෙනවා. සද්ධාව වැඩි වෙන්න වැඩි වෙන්න ගමන ඉක්මන් වෙනවා. දැන් බලන්න මේ සද්ධාව කොච්චර වටිනවද කියලා පින්නතුරට තේරෙයි. දැන් මම මේ බණ කියන්න කලින් මේ පින්නතුල ආමන්ත්‍රණය කරේ කොහොමද? සද්ධාවන්ත පින්නතුනි කියලා. දැන් මෙයාට සද්ධාව තිබුණත් නැතත් මම පමණක් නෙවෙයි බණ කියන සෑම ස්වාමීන් වහන්සේ නමක් මෙයත් ආමන්ත්‍රණය කරන්නේ සද්ධාවන්ත පින්නතුනි කියලා. මොකද සද්ධාව නැතුව මේ ඉස්සරහට යන්නම බෑ. බණහන්ත බෑ, දම් දෙන්න බෑ, සිල් රකින්න බෑ, මහානදම් පුරන්න බෑ, මුකුත්ම කරන්න බෑ. අපි සරණ ගියේ භාගතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් නැතුව. එහෙමනම් පින්නතුනි මේ සද්ධාව උපරිම මට්ටමට අපි හදාගන්න ඕන. මොකද සද්ධාව ඉබේ ඇති වෙන්න ඒ සඳහා නිතර නිතර බණහන් ඕන. දැන් ගිහියන් හැටියට මේ පින්නතුල්ලාට සමහර අයට ඒ අවස්ථාව නැති වෙන්න පුළුවන්. නමුත් යනකොට එනකොට පවා දවසට අඩුම තරමේ බණ දෙකක්වත් අහන්න ඕන. එතකොට පින්නතුන හොඳට සද්ධාව දිනු කරගන්න අවස්ථාව ලැබෙනවා. එහෙමනම් මේ බණ අහනකොට ශ්‍රද්ධාව ඇති වෙනකොට පින්නතුනේ එතනින් නවතින්නේ නැහැ. ශ්‍රද්ධාව ඇති වෙනකොට නුවණින් මෙනෙහි කරන්න පුරුදු වෙනවා. ඒකට කියන්නේ යෝනිසෝ මානසිකාරය. නුවණින් මෙනෙහි කරනකොට තමයි සිහිය නුවණ දෙක වැඩෙන්නේ. සති සම්පජාන්‍ය. පින්නතුල ගන්නවානේ සිහිය නුවණ දෙකේ තියෙන වටිනාකම කියා නිම කරන්න බෑ. එහෙමනම් ශ්‍රද්ධාව වැඩෙන්න නම් බණහන්න ඕනේ. ශ්‍රද්ධාව වැඩෙනකොට යෝනිසෝ මනසිකාරය වැඩෙනවා. යෝනිසෝ මනසිකාරය වැඩෙනකොට සිහිය නුවණ දෙක දියුණු වෙනවා. සිහිය නුවණ දෙක දියුණු වෙනකොට මොකද වෙන්නේ? අපේ ඉන්ද්‍රිය සංවර වෙනවා. ඇස සංවර වෙනවා, කන සංවර වෙනවා, නාසය සංවර වෙනවා, දිව සංවර වෙනවා, කය සංවර වෙනවා, හිතත් සංවර වෙනවා. පින්නතුලි මේ සංවර භාවයේ හරීම වටිනවා නිවන් දකින කෙනෙකුට. එතකොට බලන්න සිහි නුවණ දෙක නිසා ඉන්ද්‍රිය සංවරය ඇති වුණා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනකොට අපි සීලවන්ත වෙනවා. කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්නේ නැති අය බවට පත් වෙනවා. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරන අය බවට පත් වෙනවා. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරනකොට තමයි සතර සතිපට්ඨාන වැඩෙන්නේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨාන වැඩෙන්නේ අපි සීලවන්ත වෙනකොට. සතර සතිපට්ඨාන වැඩෙනකොට බොජ්ජංග ධර්ම වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනකොට විද්‍යා විමුක්ති කියන යමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා. එතකොට බලන්න පින්නතුනි මේ ශ්‍රද්ධාව නැත්තම් මොකක්වත්ම නැහැ නේද? ශ්‍රද්ධාව නැත්තම් වැඩෙන මානසිකාරයක් යෝනිසෝ මානසිකාරයක් නැහැ. යෝනිසෝ මානසිකාරයක් නැත්තම් සිහිනුවණක් නැහැ. සිහිනුවණක් නැත්තම් ඉන්ද්‍රිය සංවරයක් නැහැ. ඉන්ද්‍රිය සංවරයක් නැත්නම් සීලවන්ත භාවයක් නැහැ. සීලවන්ත භාවයක් නැත්නම් සතර සතිපට්ඨාන නැහැ. සතර සතිපට්ඨාන නැත්තම් බුද්ධංග නැ නිවනක් අහලකවත් නැහැ. දැන් බොහෝ දෙනා පින්නතුනේ දැන් අපි අතම අපිටම ඇවිල්ලා කියනවා දැන් අපි ওই සාමාන්‍ය බණ අහන කාලේ දැන් නැගත්තලා තියෙන අපි දැන් සතර සතිපට්ඨාන වඩන්නේ. දැන් අපිට ඕන ප්‍රඥාව එහෙම කියන ගිහි පින්නතුලා ඉන්නවා. හැබැයි වඳින්නවත් දන්නේ නැහැ. එහෙම ධර්ම ගමනක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න මේ ධර්ම ගමන සාර්ථක කර ගන්නට නම් නිහතමානීකම උපරිමෙන් තියෙන්න ඕන. නිර්හංකාරකම උපරිම වශයෙන් තියෙන්න ඕන. එහෙම නැතුව පින්නතුනි මේ ධර්ම ඉස්සරහට යන්න බෑ. හොඳට ශ්‍රද්ධාව තියෙන්න ඕන. දැන් බලන්න පින්නතුල ගන්නවා අපේ නාවියනේ අරිය ධම්ම මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිබඳව පින්නතුල දන්නවා. මොකද මම දැක්කා මේ පුණ්‍ය වාර්තාවේ ඒ පූජනීය මාහිමිපාණන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නාවියනේ නායක ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ පින්නතුනි මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව පුදුමාකාර දැනුමක් තිබිච්ච ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේ මුළු ත්‍රිපිටකයේම කටපාඩම් උන්වහන්සේ හැඳින්නුවේ ත්‍රිපිටක දරාචාර්ය කියලා. ඒ වගේම සීලවන්තකම මේ ලංකාවේ හිටපු අංක 1 සීලවන්ත ස්වාමීන් වහන්සේ. ඒ වගේම පුදුම ධර්මඥානයක් භාවනා ඥානයක් උන්වහන්සේට තිබුණා. උන්වහන්සේ ළඟ හැදිච්ච අපි දන්නවා උන්වහන්සේගේ ශ්‍රද්ධාව. උන්වහන්සේ මල් පූජා කරනකොට මල් ගණන් කර කර පූජා කරා. ඒ වගේම උන්වහන්සේ බුදුන් වදිනකොට මේ වගේ පවන් අත්තක් අරගෙන බුද්ධ ප්‍රතිමාවට පවන් සලනවා බුදු ගුණ කීකියා. ඊළඟට උන්වහන්සේ වහානේ කොහේරි ගමනක් වඩිනකොට අප අපේ පින්නතුනේ නාගුණ වල මැෂින් එකක් වගේ නාගුණ වල වැඩ කරන හැම වෙලෙම බුදුගුණ මනසකාරය. ඉතින් මහා ධර්ම ගණමක් තිබිච්ච ස්වාමීන් වහන්සේලා. පුදුම විදියට සතර සතිපට්ඨාන දිනු කරපු ස්වාමීන් වහන්සේලා. බලන්න ශ්‍රද්ධාව, එහෙමනම් පින්නතුනි මේක හොඳට මතක තියාගන්න මේ උතුම් සද්ධාව නැතුවනම් ධර්මයේ ඉස්සරහට යායමක් ඇත්තේම නැහැ. කතා කරන්න පුළුවන්. හැබැයි ධර්මයෙන් පිළිසරණක් රැකවරණයක් හදාගන්න ජීවිතයක් කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ හැමෝම මේ සද්ධාව හොඳට දියුණු කර ගන්න ඕන. ඒකට පින්නතුනි කළ යුතු එකම දේ බණහන්ට ඕන. ඊළඟට ස්වාමීන් වහන්සේලාගේ සීලවන්තකම් හොයන්න යන්න අවශ්‍ය නැහැ. එහෙම වුණොත් අපිට කවදාවත් සද්ධාව දිනු කරගන්න බැරි වෙනවා. මොකද ගිහියන්ට බුදුරජාණන් වහන්සේ පැවිද්දන්ගේ සීලවන්ත භාවයන් හොයන්න කියලා කොත්තනවත් කියා දෙලා නැහැ. අපේ පිළිසරණ මෙතනදී අපි ආත්මාර්ථකාම වෙනාට කමන්නේ අපේ පිළිසරණ අපි හදාගන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ශ්‍රද්ධාව දිනු කරගන්න පුළුවන් තරම් තථාගතයන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳවම අපි නිතර නිතර මෙනෙහි කළ යුතු වෙනවා. ඒ අවබෝධයේ පිළිබඳව ලොකු දැනුමක් ඇති කරගත යුතු වෙනවා. එතකොට ශ්‍රද්ධාව හොඳට දිනු වෙනවා. දෙවෙනි කාරණේ තමයි පින්නතුනේ රාජ්‍යයක් නම් කිව්වේ මොකද්ද? තියාගලා ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අත්‍යවශ්‍ය දෙවැනි කාරණේ තමයි ලැජ්ජාව. ලැජ්ජාව කියන්නේ දැන් අපිට තියෙන ලැජ්ජාව නෙවෙයි. අපි සාමාන්‍ය ලැජ්ජ වෙන්නේ කෑම ටිකක් කන්න ගමන ලැජ්ජයි. මොනවා හරි දෙයක් ඉදිරිපත් කරන්න කිව්වම අපි ලැජ්ජයි. ඒ ලැජ්ජාව නෙවෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ කයෙන් වචනයෙන් සිතින්වත් වැරදි කරන්න ලැජ්ජයි. ඉතින් දැන් බලන්න අද සමාජයේ ගත්තාම සමහර අය ඉන්නවා මේ ලැජ්ජාව ගෑවිලාවත් නැහැ. දැන් බලන්න තමන් කරපු ප්‍රාණඝාතය ගැන උදාරුවට කියන මිනිස්සු නැද්ද? ඉන්නවා. තමන් කියපු පරුස වචනය ගැන සමාජයට ඇවිල්ලා මම මෙහෙමයි කිව්වේ කියලා නැවත වතාවක් ඒ පරුස වචනේ කියලා මිනිස්සුන්ට එක කියනවා මම මෙහෙමයි කරේ කියලා. ඒක ලැජ්ජාව නෑ. ඊළඟට තමන් බොන ප්‍රමාණය මම භාගයක් බිව්වා, බෝතලයක් බිව්වා. ওই විදිහට බොන ප්‍රමාණය හැමෝටම කියන එක ලැජ්ජාව ගෑවිලා නෑ. තමන් කියපු කේලම ඊළඟට පරුස වචන, හිස් වචන ඕවා ගැන කොච්චර මිනිස්සු කතා කරනවද? ඒ කියන්නේ ලැජ්ජාව නෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ජීවිතයට පිළිසරණ හදාගන්න ඕන නම් මෙන්න මේ ලැජ්ජාව අපට තියෙන්න ඕන. කියන්නේ කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න අපි ලැජ්ජා වෙන්නට ඕන. එතකොට දැන් පින්නතුලට පැහැදිලි ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය දෙවෙනි දේ තමයි මොකද්ද? ලැජ්ජාව. අපි ඒකට කියන හිරිය කියලා. ඒක ලෝකපාලක ධර්මයක්. ඊළඟට රාජ්‍යයක් ආරක්ෂා කරගන්න අවශ්‍ය අවශ්‍යයි කිව්වා. ඒ රාජ්‍ය වටේට පාරක්. අනුපర్యాయපත කියලා කිව්වේ ඒකනේ. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට අත්‍යවශ්‍ය තුන්වෙනි කාරණය තමයි බය. බය කියලා කියන්නේ මේ හොල්මන් වලට තියෙන බය නෙවෙයි. මෙතන කියන්නේ කයින් වැරදි කරන්න බයයි. වචනයෙන් වැරදි කරන්න බයයි, සිතින් වැරදි කරන්න බයයි. දැන් මේ බය ඇති කරගන්න අපිට කොතරම් අවස්ථා තියෙනවද නේද? දැන් බලන්න සාමාන්‍ය එළියට බැස්සහම අංග විකලයි ඉන්නවා. මන්ද බුද්ධිකය ඉන්නවා. ඒ වගේම නාවර පිරාගෙන අතපාන යාචකයෝ ඉන්නවා. ඒ වගේ උම්මත්තකය ඉන්නවා. මම මේ කියන්නේ අය පහත් කරන්න කියලා නෙවෙයි. ඒ අය දැක්කහම අපට පුළුවන් බය ඇති කරගන්න. දැන් බලන්න අංග විකලය දැක්කහම බය ඇති කරගන්නේ කොහොමද? අනේ සංසාරේ සත්ව හිංසාව කළා තියෙනවා. ඒ නිසා තමයි මේගොල්ලෝ මේ විදිහට අංග විකල වෙලා තියෙන්නේ. අනේ මම නම් සත්ව හිංසාවක් කරන්නේ නැහැ කියලා බය ඇති කරගන්න බැරිද? පුළුවන්. දැන් බලන්න ගොළු අය කොච්චර ඉන්නවද? අපි ඒකට අනුකම්පා කරන්න ඕන. නමුත් අපේ හිතින් අපට ලොකු අවවාදයක් කරගන්න පුළුවන් අනේ මේ කතා කරන්න පුළුවන් ලෝකේ මේ පුද්ගලයාට කතා කරගන්න බෑ. කොච්චර අසරණකමක්ද බලන්න. තමන්ගේ අදහසක් ප්‍රකාශ කරගන්න බෑ. ඇයි එහෙම වුනේ? සංසාරයේ මුසාවස් කිව්වනේ මම නම් වැරදිලාවත් බොරුවක් කියන්නේ නැහැ. බය ඇති කරගන්න බෑද? පුළුවන්. එහෙමනම් අපි ඒවා දැකලා බය ඇති කරගන්න ඕන. දැන් බලන්න පින්නතුනේ උමුතු අය ඉන්නවා. පිස්සු හැදිච්ච අය ඉන්නවා. ඇයි? සසර පුරාම ওই මත් වතුර බිව්වා. ඒක උමුතු වෙලා ඉපදිලා තියෙනවා. ඉතින් බය ඇති කරගන්න බැරිද? පුළුවන්. එහෙමනම් අපි මේවා දැකලා පුදුම විදිහට බය ඇති කරගන්න ඕන. දැන් බලන්න කොච්චරනම් යාචකෝ ඉන්නවද පාරවල් වල? එදා වේල හම්බ කරගන්න කෑම ටිකක් ඉල්ලනවා කන්න ටිකක් දෙන්න. ඇයි එහෙම උනේ? සසර හොරකම් කළා දන් දුන්නේ. ඉතින් අපිට බය ඇති කරගන්න පුළුවන්. අනේ මට නම් ලැබෙන දෙයක් මම දන් දෙනවා. සත්‍ය ප්‍රමාණයෙන් මම දන් දෙනවා කියලා ඉතින් බය ඇති කරගන්න පුළුවන්. එහෙමනම් පින්නතුනේ ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට අවශ්‍ය කරන තුන්වෙනි කාරණේ තමයි බය. බය කියලා කියන්නේ කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න බයයි. දැන් බලන්න මේ කියපු කාරණා ටික මාස ගාණක් ඇතුළත තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගෙන බලන්නකො වෙනසක් තමන්ටම දැනෙනවාමයි. ඒකාන්තයෙන් දැනෙනවා. එහෙමනම් හතරවෙනි කාරණේ තමයි රාජ්‍යයක් නම් අවශ්‍යයි කිව්ව අවිබබඩාවක්. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට අවශ්‍ය කරන හතරවෙනි කාරණය තමයි බෞසුත භාවය. බෞසුත භාවය කියලා කියන්නේ මොකක්ද? බෞසුත භාවය කියලා කියන්නේ වෙන දෙයක් සම්බන්ධ වෙන මේ ධර්මය පිළිබඳව. ධර්මය හොඳට අහන්න ඕනේ. බණ පුළුවන් තරම් අහන්න ඕනේ. ඒ වගේ මතක තියාගන්නත් ඕනේ. ධර්මයේ පිළිබඳව ගැටලු තියෙනවා නම් ඒක කොහොම හරි निराකරණය කරගන්න ඕන. කෙනෙකුට කියා දෙන්න පුළුවන් මට්ටමට ධර්මඥානෙ දියුණු කරගන්න ඕන. මෙන්න මේ ධර්මඥානයට කියන බෞද්ධත භාවය කියලා. මෙන්න මේ බෞද්ධත භාවය අත්‍යවශ්‍ය දෙයක් මේ ධර්ම ඉස්සරහට යන කෙනෙකුට. මොකද දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මෙතනදී වදාලා රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජ කෙනෙකුට අභිගබඩාවක් අවශ්‍යයි. ඒ කියන්නේ හතුරු ආක්‍රමණයක් ආවොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න. එහෙනම් අපේ මේ සිතට එන සතුරු ආක්‍රමණ මොනවද? මේ සිතට එන සතුරු ආක්‍රමණ තමයි පිළිතුරු රාගය, ద్వේෂය, මෝහය. වගේ අනේක විද අකුසල ධර්ම මාන්නය නොයෙක් දේවල්. මේවා එනකොට තමන් ළඟ අවි තිබුණ නැත්නම් රාගයක් එනකොට ඒකට යට වෙනවා. තරහාවක් එනකොට ඒකට යට වෙනවා. අනිත් අනිත් අකුසල ඊර්ෂ්‍යාවක් එනකොට කිසි ගාණක් නැහැ ඊර්ෂ්‍යා කර කර කාලය ගත කරනවා. ඒ Taman ළඟ අවිවාද නැහැ. ධර්ම අවි නැහැ. එහෙමනම් අද කාලේ නොයෙක් දේශනාවන් අහන්ට ලැබෙනවා. මේ ධර්ම ඉගෙන ගන්න ඕන නැහැ. මේක මෙහෙම කරගෙන යනත් අවබෝධ වෙනවා. එහෙම දේශනත් අහන්න ලැබෙනවා. පින්නතුනි පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මය පිළිබඳව හොඳට අවබෝධය ඇති කර ගන්න ඕනේ. අපට මහා පිළිසරණක්. දැන් පැවිදි වෙන ස්වාමීන් වහන්සේ නමක් විශේෂයෙන් උපසම්පදා වෙන ස්වාමීන් වහන්සේ නමක් විනය හොඳට ඉගෙන ගන්න ඕනේ. විනය ඉගෙන ගත්තේ නැත්නම් කොහොමද ආරක්ෂා කරන්නේ? දැන් බලන්න ප්‍රධාන වශයෙන් ශික්ෂාපද තියෙන 227ක්. මේ 227 පිළිබඳව පුළුල් අවබෝධයක් ඒ වගේම ඉතාමත්ම නිවැරදි අවබෝධයක් ඒ භික්ෂුවට තියෙන්න ඕන. වැත්තන්ගේ ශික්ෂාපද වගේ දැන් පාණාති පාතා වේරමණී ශික්ෂාපදන් සමාදියාම කියලා ශික්ෂාපද ඉවර වෙන්නේ අපිට තියෙන ශික්ෂාපදයක් සමහර වෙලාවට අර ත්‍රිපිටක පොත්වල පිටු 10 15ක් යනවා සමහර එක ශික්ෂාපදේ. ඒ තරම් කරුණු එක තුල තියෙනවා. ඒ පිළිබඳ අවබෝධයක් නැත්නම් කොහොමද ඒක ආර්ථා කරන්නේ? එහෙමනම් විනය හොඳට ඉගෙන ගත්තේ නැහැ. ඒ නිසා මගේ අතින් මේ ශික්ෂාපදේ කරුණා කියලා කෙනෙකුට ගැළවිල්ලක් නැහැ. එහෙමනම් මේ ඇත්තන්ටත් එහෙමයි මම ධර්මයේ දන්නේ නැහැ. ඒ නිසා මෙහෙම වුණා කියලා එහෙම ගැලවිල්ලක් මෙතන නැහැ. එහෙමනම් මේ ධර්මය හොඳට ඉගෙන ගන්න ඕන. ඉගෙන ගත්තාම පින්නතුනේ පුදුම ලාභයක් ලැබෙන්නේ. රාගයක් වෙනකොට කෙලින්ම ධර්මය දන්න කෙනා අසුබේ දානවා. පුතත්ජන කමත එකපාර රාගය ඇති වෙන්න පුළුවන්. නමුත් නැවත අනුස්මරණය කරලා මේක මට ගැළපෙන දෙයක් නෙවෙයි කියලා අසුබය ඉස්සරහට දාපුවාම අර රාගය එහෙම යටපත් කරගන්න අවස්ථාවක් තියෙනවා. බලන්න ප්‍රතිප්‍රහාර එල්ල කරන්න තමන් ළඟ අවි තියෙනවා. ඊළඟට පින්නතුනේ දේශයක් ඇති වෙනවා. දේශයක් ඇති වෙනකොට තමන් ළඟ අවි නැති කෙනා ධර්මඥානෙ නැති කෙනා දේශයට යට වෙනවා. හැබැයි තමන් ළඟ ධර්මයේ තියෙන කෙනා මොකද කරන්නේ? කෙලින්ම මෛත්‍රී ඉස්සරහට දානවා. මෛත්‍රිය පුරුදු කරනකොට දේශේ හැම යටපත් වෙනවා. ඊළඟට බලන්න හිත වික්ෂිප්ත වුණා මේ සමාජ මිනිස්සු මොනවද කරන්නේ? තවත් තමන්ගේ හිත වික්ෂිප්ත වෙන වැඩ කරන්න එක්කෝ බොනවා, රණ්ඩු කර ගන්නවා. ඔයගේ දේවල් නේ කරන්නේ. කලබල වුණාම මොන හරි ප්‍රශ්න ඇති වුණාම නමුත් ධර්මඥානයක් තියෙන කෙනෙක් මේක පුරුද්දක් තියෙන කෙනෙක් අදුම තරමේ බෝධින් වහන්සේ නමක් ළඟට හරියනවා. ඉතින් ටිකක් වාඩි වෙලා පොඩක් සැනසෙල්ල ඉන්නවා. හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. පින්නතුනේ එහෙම්ම හිත සාන්තන වෙනවා. බලන්න කොච්චර වටිනවද කියලා. එහෙමනම් මේ ධර්මඥානය තියෙන කෙනාට පින්නතුනේ පුදුම විදිහේ ආරක්ෂාවක් තියෙනවා. දැන් පින්නතුල අහලා තියෙන අර පැරණි කියමනක් තියෙනවා. උපාය දන්නෝ අපාය නොඇති කියලා. ඒ උපාය කියලා කියන්නේ ධර්මඥානය. ඒ විනය දන්න බිත්සුන් වහන්සේ නමකට ඕන තැනකින් බේරිලා ඉස්සරහට යන්න පුළුවන්. ධර්මයේ දන්න ගිහියෙකුට හරි පැවිද්දෙකුට හරි ධර්මයේ හොඳට ගන්නවා නම් කොහොම හරි පින්නතුනේ ඉස්සරහට යන්න අවස්ථාවක් තියෙනවා. එහෙමනම් මේ ධර්මඥානය හොඳට ඇති කරගන්න ඕන එක අත්‍යවශ්‍ය දෙයක්. දැන් ওই බුරුම රටේ හේම පුදුම විදිහට මේ වාචෝජ්ජත කරන පාඩම් කරනවා. ඉතින් මේ පින්නතුල්ලා මේ ජීවිතයට අවශ්‍ය කරන දේවල් ඔය එක එක විෂයන් කොච්චර අමාරු ඉගෙන ගත්තද නේද? ගණිතය, විද්‍යාව, ඊළඟට අනිත් අනිත් දේවල් මම මේ ඉගෙන ගන්න එපා කියනවා නෙමෙයි. හැබැයි ඉතින් ඔගේ ප්‍රයෝජනෙ තියෙන්නේ මේ ජීවිතේට විතරයි. හැබැයි අපිට මේ සාංශාරික ජීවිතේටම ප්‍රයෝජනවත් වෙන මේ ධර්මය ඉගෙන ගන්න අපි මොනතරම් අඩු වෙන්න කැපකිරීම කරන්නේ. දැන් භාෂාවක් ඉංග්‍රීසි ඉගෙන ගන්න අපි කොතර මහන්සි වෙනවද? ඉතින් මහන්සි වෙන්න එපා කියලා මම කියන්නේ ඒක කළ යුතු දෙයක්. හැබැයි පොඩි කාලේ ඉඳලා මේ දරුවන්ට මේ ධර්මයේ කොහොම හරි දෙන්න ඕන. පින්නතුනේ ඒක අත්‍යවශ්‍ය දෙයක්. මම දන්නවා රාගනගරේ බොහොම හොඳට සල්ලි තියෙන දෙමව්පියන්ට. ඒ අම්මා උදේට කැඳේක දෙන්නේ කිරියක දෙන්නේ ළමයින්ට ධම්මපදයේ ගාථාවක් පාඩම් කරොත් කෝටිපති අය. කියයි මට දවසක් කිව්වා ස්වාමීන් වහන්සේ මේ ළමයින්ට මොනතරම් දේවල් දුන්නත් අපි ධර්මයේ දුන්නේ නැත්නම් හරි ප්‍රශ්නයක්. එහෙමනම් අම්මලා අනිවාර්යෙන්ම දරුවන්ට මේ ධර්මඥානෙ පොඩි කාලේ ඉඳලා දෙන්න ඕන. ඒක අත්‍යවශ්‍ය දෙයක්. එහෙනම් බෞද්ධ භාවය ඇති කර ගන්න ඕනේ ඒක අපේ ජීවිතේට ලොකු පිළිසරණක්. ඊළඟට පින්නතුනේ අපේ ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක් තමයි දැන් රාජ්‍යයක් නම් ලොකු බලකායක්. ජීවිතයට ධර්මයෙන් ආරක්ෂාව හදාගන්න අවශ්‍යම දේ තමයි වීරිය. වීරිය කියලා කියන්නේ පින්නතුනි අපේ පය හයිය නෙවෙයි. අකුසල ධර්ම යටපත් කරන්ඩ කුසල ධර්ම උපදවා ගන්න තියෙන ශක්තිය. ඉතින් ඔය ශක්තිය තියෙනවා නම් කුසල් මවන්න බැරි නෑනේ නේද? මේ ස්ථානෙට බණ අහන්තාව. බාහිර දේවල් වැඩක් නෑ. කෙලිම මේ ධර්මාරම්මණය කෙරෙහි හිත තියාගෙන ඉන්න පුළුවන් නම් කෙනෙකුට අන්න යාට වීරිය තියෙනවා. එහෙමනම් මේ වීරිය කියන්නේ කත්‍ය අවශ්‍ය දෙයක්. ඒකට කියන ආතාපි කියලා. සතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම උගන්වන්නේ ඕකනේ ආතාපි සම්පදානෝ සතිමා. ඔය කාරණා තුන තියෙනවා නම් දින හතකින් උනත් නිවන් දකින්න පුළුවන්. ආතාපි කියලා කිව්වේ අකුසල ධර්ම යටපත් කරන්න කුසල ධර්ම උපදවා ගන්න තියෙන ශක්තිය. එහෙමනම් ඒ වීරිය ජීවිතයකට තියෙන්න ඕන. ඊළඟට පින්නතුනි රාජ්‍යයක් ආරක්ෂා කරගන්න දොරටු පාලකෙක් ඕන කිව්වා. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට සතිය තියෙන්න ඕන. සිහිය. මේක අත්‍යවශ්‍යම දෙයක්. මේ කාරණා එකක්වත් එකකට එකක් පාස් නැහැ. හැමදේම තියෙන්න ඕන. හැබැයි මම දකිනවා සතිය තරම් වටිනා දෙයක් නැහැ. මොකද අපි භාවනා කරනවා කියලා කරන්නේ වෙන දෙයක් නෙවෙයි. සිහිය දියුණු කරන එක. දැන් සතිපට්ඨාන සිහිය පිහිටුවීම එනම් ඔය කර්මස්ථාන සියල්ලෙන්ම කරන්න පින්නතුන සිහිය දිනු කරන එක. දැන් බලන්න ලෝකයේ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලා බුදු වෙන්නේ ආනාපාන සති කර්මස්ථානයේ මූලික කරගෙනනේ. ආනාපාන සතියෙන් කෙරෙන්නේ මොකක්ද? සිහිය දිනු කරන එක. එහෙමනම් ওই සම්පදන්න භාවනා, ඉරියාපත භාවනා, සක්මන් භාවනා මේ සියල්ලකින්ම සිද්ධ වෙන්නේ සිහිය දිනු කරන එක. සිහිය දිනු කරගෙන ගියාම අපිට යථාර්ථය කරා යන්න බොහෝම පහසුයි. එහෙමනම් මෙන්න මේ සිහිය දිනු කර ගන්න ඕන ඒ සඳහා විශේෂයෙන්ම අපි භාවනා කරන්න ඕන. දැන් බලන්න අපිට විනාඩි 5ක් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් එතන වැඩෙන කුසල් පින්නතුනේ එතන රාගේ නෑ, ද්වේෂේ නෑ, මෝහේ නෑ. හුස්ම රැල්ල දිහා විනාඩි 5ක් හරියට බලාගෙන හිටියා නම් එතන ප්‍රණ කරන්නේ මොනවද? අලෝභ අධේ සමෝහ. එහෙමනම් මෙන්න මේ සිහිය දිනු කරගන්න හැම කෙනාම වහන්සි ගන්නට ඕන. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඊළඟට ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට අවශ්‍ය කරන දෙයක් තමයි රාජ්‍යයක් නම් අර ප්‍රාකාරයක් ගැන කිව්වා. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය අවසාන දේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ මේ සල්ලි හම්බ කරන ප්‍රඥාව නෙවෙයි. ඒකත් ජීවිතේකට තියෙන්න ඕන තමයි. නමුත් මෙතන කියන්නේ උද්‍යත්තගාමිනී පඤ්ඤා ඇතිවීම නැතිවීම පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. කොටින්ම මැරෙනවා කියන සංඥාවක් කෙනෙකුට තියෙන්න ඕන. සමහරුන්ට ඒකත් නැහැ. ඉතින් මෙන්න මේ ප්‍රඥාව නැත්නම් අපිට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ඇති කාල වේලාවත් ඉක්මනින්ම ගෙවිලා යනවා. දැන් මේ කාරණාහත කාටත් මතකයි අපේ ජීවිතයේට රැකවරණය පිළිසරණ හදාගන්න අවශ්‍ය කරන කාරණා තමයි ශ්‍රද්ධාව ඒ වගේම ලැජ්ජාව බය ඒ කියන්නේ කයෙන් වචනෙන් සිතින් වැරදි කරන්න ලැජ්ජයි බයයි ඊළඟට ධර්මඥානය බෞද්ධත භාවය ඊළඟට වීරිය ඊළඟට පින්නතුනි සිහිය ඊළඟට ප්‍රඥාව දැන් මේ කාරණා හත කාටත් පැහැදිලි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජුරුවන්ගේ රාජ්‍යය බවට පත් කරගන්න නම් අභ්‍යන්තරික කරුණු හතරක්. ඒ වගේම අපේ ජීවිතේට පරිපූර්ණ ආරක්ෂාවක් හදාගන්න ඕන නම් නීවරණ යටපත් කරන්න ඕන. නීවරණ තියෙන හිතකට පින්නතුනි ධර්මය අල්ලන්න බෑ. දැන් මේ ආලෝකයේ තියෙනකොට අඳුර නැහැනේ. අඳුර තියෙනකොට ආලෝකේ නැහැ. නීවරණ යම්කිසි හිතක තියෙනවා නම් එතන පින්නතුනි ධර්මේ නැහැ. එතන නිවර නැහැ. නිවන යම්කිසි හිතක තියෙනවා නම් එතන නීවරණ නැහැ. එහෙමනම් අභ්‍යන්තරික වශයෙන් අපි ධ්‍යාන උපදවන්න ඕනේ. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. ධ්‍යාන කිව්වම බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ හිතේ සංයමය, ඒකාග්‍රතාවය, හොඳ සිහිය මේවා පවතින හිතකට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අල්ලන්න පුළුවන්. දැන් බලන්න අපි කොතර අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කතා කරනවද? ඒක වරදක් නෙවෙයි, බොහොම හොඳයි. නමුත් අපට අවබෝධ වෙන්නේ අපි අනිත්‍යයි අනිත්‍යයි කියලා අල්ලන්නම නිත්‍ය දේවල්. ඒ නිත්‍ය පැතුමම අපේ තියෙන්නේ. දුකයි දුකයි කිව්වොත් ඒ මොහොතම අපට හැමදේම සැපයි. අනාත්මයි කිව්වට පුදුම ආත්ම සංඥාවකින් සක්කාය දිට්ඨියකින් අපි ඉන්නේ. ඇයි ඒක මෙයත්ංග වරදක් නෙවෙයි. ඒ පින්නතුනේ අපේ සිතේ සංයමේ නැහැ. අපේ සිතේ සංසිඳීම නැහැ. ඒ කෙලෙස් සංසිඳීම නැතුව නීවරණ ඈත් වෙන්නේ නැතුව කොතරවත් කටින් අනිත්‍යයි අනිත්‍යයි කියවට මේක අල්ලන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපිට වදාළ මූලික දේ තමයි චන්දරාගය නැතිකරන්න කියලා. එහෙමනම් ඒ චන්දරාගය නැතිකරන්න මෙන්න මේ කියන ගුණ දිනු වෙන්න ඕන. එහෙම නැතුව මෙච්චරයි කරන්න තියෙන්නේ මුකුත් කරන්න දෙයක් නැහැ. දන් දෙන්න ඕනෙත් නැහැ, පන්සල් යන්න ඕනෙත් නැහැ, බණ අහන්න ඕනත් නැහැ. ආසාවත් හැරියානම් ඉවරයිනේ. ඕක මං අතහැරලා පෙන්නන්නම්. එහෙම තමයි සමහරු කියන්නේ. හැබැයි එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. බොහෝම නිහතමානීව මුල ඉඳලා පටන්ගෙන ක්‍රමානුකූලව පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉස්සරහට ගියොත් අනිවාර්යෙන්ම අපට පුළුවන් මේක අයින් කරන්න. එහෙම නැත්තම් පින්නතුනි කවදාවත් මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ අපට විනය පැනෙව්වේ අපිව නිවන් අවබෝධ කරවන්නනේ. නැතුව විනයෙන් ඇති ප්‍රයෝජනයක් නැහැනේ. ඉතින් ධර්මස්කන්ධ 21000ක්ම ඒකට මිඩංගු කළේ ඇයි? එතන සකස් වෙන්නේ නැතුව මේ තණ්හාව නැති කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් පින්වත් හැමදෙනාම මේ ජීවිතවලට අපි පුංචි කාලේ ඉඳලා දිපුරුදු කරගෙන තියෙන හොඳ සිරිත් සිරිත් ඒ සියලු දේවල් දිනු කරගෙන යන්න ඕන. දන් දීම අනිවාර්යෙන් අපි පුරුදු කරන්න ඕනේ තව තවත් සිල් ආරක්ෂා කිරීම, ඉන්ද්‍රිය සංවර කර ගැනීම, ඊළඟට පින්න තුනේ තමන්ගේ සත්‍ය ප්‍රමාණයෙන් භාවනා කිරීම, පුදුම විදිහට ශ්‍රද්ධාව දිනු කිරීම ඒ වගේම එක එක ප්‍රාර්ථනාවන් නැතුව බෝධි පූජා ප්‍රාර්ථනා නැතුව මම කියන්නේ ඒවා මේවා බලාපොරොත්තු වෙන අරක ලැබෙන්න මේක ලැබෙන්න කියලා බෝධි පූජාත්වයන් නැතුව අර කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් සම්බුද්ධ පූජා පවත්වමින් කොටිම ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා පවත්වමින් බොහෝම නිහතමානීව ඉස්සරහට ගියොත් අපිට ඒකාන්තෙන් ධර්මයේ පිළිසරණ හදාගන්න පුළුවන්. අපාය නොඇති ඉන්න පුළුවන්. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ ජීවිත වලට ධර්මයෙන් පිළිසරණ ආරක්ෂාව හදාගන්නට යම් තරමකින් හරි මේ දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ධර්ම දේශනාවෙන් ඒගණිත වන උදාර පුණ්‍ය ශක්තිය ඒ වගේම ධර්ම ශ්‍රවණයෙන් රැස් වෙන උදාර පුණ්‍ය ශක්තිය ධර්මයේ බෙදා දීමෙන් ලැබෙන අසීමිත පුණ්‍ය ශක්තිය අනුභවයෙන් 42 වෙනි ජන්මදිනය සිහිපත් කරන පින්වත් ලංකාද සිල්වා මහත්මියට ඒ තුනුවන්ගේ අනන්ත අනුභව වලින් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා ඉදිරි කාලයේ ධර්මඥාන භාවනාඥාන දිනු කරගෙන ඒ තමන්ගේ බලාපොරොත්තු අනුව අමා මහ නිවන දක්වාම මේ ආශිර්වාදයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛ